සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ වටිනාම ධර්ම කොටාසය බවට පත්වෙන්නේ මේ පරමත්ත දේශනාව. ඉතින් මේ පරමත්ත දේශනාව තුළ තමයි මේ ලෝකයේ සහ සත්වයාගේ පැවැත්ම සම්බන්ධව පවත්නා යථා පැවැත්ම පිළිබඳව කරුණු දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතයේ යථා පැවැත්ම අවබෝධ කරගන්න උත්සාහ දරන කෙනෙක් අනිවාර්යයෙන්ම දතයුතු ධර්මතා කොටාසයක් තමයි මේ පරමාර්ථ ධර්ම කියලා අපි හඳුන්වන්නේ. ඒ අනුව පරමාර්ථ ධර්ම 82ක් දේශනා කළා. ඒ පරමාර්ථයන් අතර අපේ පසුගිය දිනේදී සාකච්ඡා කළේ චෛතසික ධර්ම පිළිබඳව. ඒතරේ චෛතසික ධර්ම 52 පිළිබඳවම අපි සාකච්ඡා කරලා අවසන් කළා. අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මුලින්ම අපි මේ සිත් සහ චෛතසික ධර්ම වෙන්වෙන් වශයෙන් ඉගෙන ගත්තා. එතකොට සාමාන්‍යයෙන් මේ සිත් පහළ වෙනකොට ඒ චෛතසික සහ සිත් වෙන්වෙන්ව පහළවීමක් සිදු වෙන්නේ නැහැ. ඒතර යම් වෙලාවක සිතක් පහළ වෙනවා නම් ඒ සිත චෛතසික ධර්මයන්ගෙන් තොරව පහළවීමක් නැහැ. ඒ වගේම චෛතසික ධර්මයක් පහළ වෙනවා නම් ඒ චෛතසික ධර්මත් සිතකින් තොරව අන්තැනක පහළවීමකුත් නැහැ. එතකොට මේ චිත්ත චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග සහ සංග්‍රහ කියලා කොටස් දෙකක් සඳහන් වෙනවා. ඒතර අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ චිත්තචෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග පිළිබඳව ඉගෙන ගන්නට. ඒතර සම්ප්‍රයෝග සහ සංග්‍රහ කියනකොට සම්ප්‍රයෝග කියලා හඳුන්වන්නේ මේ එක චෛතසික ධර්මයක් සිත් කීයක යෙදෙනවද? ඒ කියන්නේ යම්කිසි දැන් අපි සබ්බචිත්ත සාධාරණ විතක්කාදී මේ චෛසික ධර්මයන් යෙදෙන්නේ කවර කවර සිත්වලද කියන එක පිළිබඳව දැනගන්න එක අපි කියනවා චෛතසික සම්ප්‍රයෝගය කියලා. සංග්‍රහ කියලා හඳුන්වනවා යම්කිසි සිතක් තුළ කොපමණ චෛතසික ප්‍රමාණයක් යෙදෙනවද කියන එක අපි සංග්‍රහ ණය වශයෙන් හඳුන්වනවා. එතකොට සම්ප්‍රයෝග ණය 16කුත් සංග්‍රහණය 33කුත් දේශනා කරලා තියෙනවා. ඉතින් මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්ප්‍රයෝග ණය පිළිබඳව ඉගෙන ගන්නට. ඉතින් අපි පසුගිය සාකච්ඡාවේ සිහිපත් කළා මේ සම්ප්‍රයෝග පිළිබඳව තත්වාකාර වැටහීමක් ඇති වෙන්නේ මේ ඉගෙනගත්ත සිත් පිළිබඳව මනා අවබෝධයක් තියෙන කෙනාට කියන එක. ඒතර අපි මේ වේදනා බෙහෙදෙන්, ඉන්ද්‍රිය බෙහෙදෙන්, සිත් බෙදෙන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒ වගේම චෛසික ධර්ම පිළිබඳවත් පැහැදිලි නිර්වෝල අවබෝධයක් Tamanට තියෙන්නට අවශ්‍ය කරනවා. එතකොට දැන් මේ සම්ප්‍රයෝග කියන වචනය එහි අර්ථය බවට පත් වෙන්නේ දැන් අපි සම්ප්‍රයෝග ගැන ඉගෙන ගන්නකොට මුලින්ම චෛතසිකයන්ගේ සංප්‍රයෝග ලක්ෂණ හතරක් ඉගෙන ගත්තා. මතක ඇතිනේ. ඒ කියන්නේ චිත්ත චෛතසික මේ සංප්‍රයෝග වෙනකොට මේ චෛතසික ධර්මයන්ගේ සංප්‍රයෝගණය හතරක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඒක චෛතසිකයන්ගේ ලක්ෂණ හතරක්. ඒක උපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තාදිපඤ්ඤාසා ධම්මා චේතසිකා මතා කියලා ඒ කාරණා අපි දැනගත්තා. ඒකෙන් ඒකුප්පාද කියලා හැඳින්වුවේ යම් අවස්ථාවක සිතක් පහළ වෙනවා නම් ඒ සිතත් සමගින්ම පෙරපසු නොවි මේ චෛසික ධර්මයනුත් පහළ වෙනවා එකටම උපදිනවා ඊළඟට ඒක නිරෝධා යම් වෙලාවක සිතක් නිරුද්ධ වෙනවා නම් ඒ චෛසික ධර්මත් ඒ සිතත් සමග එක විටම නිරුද්ධ වෙනවා ඒකා ලම්බන කියලා හැඳින්වුවේ යම් ආරම්මණයක එල්බගෙන සිතක් පහළ වෙනවා නම් චෛතසිකය ඇසුරු කරන්නේත් ඒ ආරම්මණයමයි. ඒ නිසා ඒකාලම්භන කියලා හඳුන්වනවා. ඒක වත්තුක කියලා හැඳින්වුවේ දැන් සිත් පහළ වෙන වස්තු හයක් තියෙනවා. ඒ කියන්නේ දැන් චක්කු වත්තු, සෝත වත්තු, ගහන වත්තු, જીවහා වත්තු, කාය වත්තු, හදේ වත්තු කියලා වස්තු හයක් තියෙනවා. ඒතුරු යම් වස්තුවක් ඇසුරු කරගෙනද සිතක් පහළ වෙන්නේ ඒ වස්තුව ඇසුරු කරගෙනමයි චෛසික ධර්මයනුත් පහළ වෙන්නේ. අන්නේ හතරට කියනවා සංප්‍රයෝග ලක්ෂණ කියලා. එතකොට මේ චෛතසික ධර්මයන් පහළ වෙනකොට ඒ පහළ වෙන්නේම මේ ඒ ඒ සිතට નિયમિત ආකාරයෙන් තමයි පහළ වෙන්නේ. ඒතර දැන් අපි ඉගෙන ගන්න මේ සංප්‍රයෝග ණය කියන එකත් ඒ සම්ප්‍රයෝග ණය 16ක් බවට පත් වෙන්නේ දැන් අපි චෛසික ධර්ම කොට්ටාස වශයෙන් ඉගෙන ගත්තා සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක කියලා අන්‍ය සමාන චෛසික 13ක් ඉගෙන ගත්තා. ඊළඟට අකුසල චෛසික 14ක් ඉගෙන ගත්තා. සෝබන චෛසික වශයෙන් 25ක් ඉගෙන ගත්තා. ඉතින් දැන් මුලින්ම අපි දැනගත යුතු වෙන්නේ මේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගය පිළිබඳව. ඒතර ඒක සම්ප්‍රයෝග පිළිබඳව ඉගෙන ගත්තේ නැති කෙනෙකුට වුණත් අවබෝධයක් තියෙනවා නම් කියන්නට පහසුයි. ඒකේ සම්ප්‍රයෝග ණය වශයෙන් කියනවා නම් ණය එකයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන් වෙන්වෙන් වශයෙන් අපිට සඳහන් කරන්නට අවස්ථාවක් නැහැ. කවරක් නිසාද මේ 89ක් හෝ හෝ 121ක් වූ හෝ සිත්වල ඒකාන්ත වශයෙන් මේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන් නියදෙනවා. ඒ නිසා පැහැදිලි කරා මේ සත්ත සබ්බත් යුජ්ජಂತಿ යතා යෝගං පකින්නකා චුද්දසා කුසලස් වේව සෝභනස් වේව සෝභනා කියලා මේ සතක් හෝ චෛසික ධර්මයන් වෙනසක් නැතිව හැම සිතකම යෙදෙනවා. ඊළඟට ප්‍රකීර්ණක චෛසිකයන් සුදුසු සුදුසු පරිද්දෙන් ඒ ඒ සිත්වල වෙන්වෙන් වශයෙන් යෙදෙනවා. ඊළඟට අකුසල චෛසික ධර්මයන් අකුසල සිත් 12 තුල පමණක් යෙදෙනවා. සෝබන චෛසික ධර්මයන් සෝබන සිත්වල යෙදෙනවා. එතකොට ඒක යෙදෙන්නේ කවර ආකාරයකින්ද කියන එක විග්‍රහ කරනවා කතං ඒ කවර ආකාරයකින්ද මේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම 7. කියන්නේ මේ සබ්බචිත්ත සාධාරණ චෛසික 7 ඒකාන්ත වශයෙන් මේ සිත් 89ේම යෙදෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන මේ චෛසික ධර්ම 7ෙන් තොරව සිතක් පහළ වීමට අවකාශයක් නැහැ කියන එක. ඒ කියන්නේ දැන් යම් වෙලාවක සිතක් පහළ වෙනවා නම් ඒ සිතක් පහළ වෙන්නේ බාහිර වූ ආරම්මණයක් එක්ක ගැටීමක් නිසා. ඒතර බාහිර එක ආරම්මණයක් වෙන්නත් පුළුවන්. දැන් මනෝද්වාරික වශයෙන් ආරම්මණයන් පැමිණෙනකොට නම් එතනත් පස්සය කියන එක විද්දිමානව පවතිනවා. එතකොට ස්පර්ශයෙන් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම විඳීමකින් තොරව, කියන්නේ වේදනාවකින් තොරවත් සිතක් පහළ වෙන්නේත් නැහැ. ඊළඟට සංඥාවෙන් අන්න සංඥාවෙන් තොරවත් සිතක් පහළ වෙන්නේ නැහැ. ඊළඟට පස්ස වේදනා සංඥාන චේතනා. ළඟට ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ චෛසික ධර්ම හතෙන් තොරව සිතක් පහළ හේතුවක් නැහැ කියන්නේ කවර හේතුන් උපනිශ්‍රය කරගෙනද කියන එක අපි මේ චෛසික ධර්ම හත ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී පැහැදිලි කළා. ඒ පිළිබඳව එතරම් අපිට සාකච්ඡා කරන්නට නැහැ සම්ප්‍රයෝගණයේදී මතක තියාගන්නට අවශ්‍ය දේ තමයි මේ චෛසික ධර්ම හත හැම සිතකම යෙදෙනවා. 89ක් වූ හෝ 121ක් වූ හෝ හැම සිතකම යෙදෙනවා කියන එක. නමුත් ප්‍රකේරණක චෛසිකයන් එහෙම නෙවෙයි. ඒ ප්‍රකේරණක චෛසික 6 තුල ඒ යෙදෙන ආකාරය අනුව සම්ප්‍රයෝගණය හයක් දකින්නට ලැබෙනවා. ඒ කවරක් නිසාද දැන් විතක්ක, විචාර, අධිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා හඳුන්වන මේ චෛසික ධර්ම 6 දැන් ඒකේ ණය හයක් තියෙනවා කියලා කියන්නේ මේ විතක්කයේ දෙන යම් අවස්ථාවක සිතක් තුල යෙදෙනවා නම් නමුත් ਵਿਚාරය ගැන අපි සඳහන් කරනකොට දැන් විතක්කයේ දෙන සිත්වල ਵਿਚාරයේ යෙදුනට සමහර අවස්ථාවන් තුල විචාරයේ යෙදෙන අවස්ථාවන් තුල විතක්කය යෙදෙන්නේ නැති අවස්ථා තියෙනවා. එතකොට ඒවා අපි එකක් එකක් පාසා ණය හයක් යටතේ වෙන්වෙන් වශයෙන් ඉගෙන ගන්නට ඕන මේ විතක්කය යෙදෙන්නේ කවර සිත්වල පමණක්ද? නොයෙදෙන්නේ කවර සිත්වලද? විචාරය යෙදෙන්නේ කවර සිත්වලද? නොයෙදෙන්නේ කවර සිත්වලද? එවැගේම අධිමුඛය යෙදෙන්නේ කවර සිත්වලද නොයෙදෙන්නේ කවර සිත්වලද මේ විදිහට මේ චෛසික ධර්ම 6 පිළිබඳව වෙන්වෙන් වශයෙන්ම ඉගෙන ගන්නට අවශ්‍ය කරනවා. ඒතර යෙදෙන්නේ කවර හේතුවක් නිසාද නොයෙදෙන්නේ කවර හේතුවක් නිසාද කියන එක පිළිබඳවත් අපි දැනගන්නට ඕන කරනවා. ඉතින් ඒක අභිධර්මාර්ථ සංග්‍රහයේදී විග්‍රහ කරනවා. පකින්නකේසු පන විතක්කෝතාව දිපංච විඥාන වජ්ජිත කාමාවචර චිත්තේසු චේව ඒකාදසසු පටමජ්ජාන චිත්තේසු ചാතේ පංචපන්නාස චිත්තේසු uppajjati කියලා මේ විතක්කයේ සංප්‍රයෝග ණය පිළිබඳව උගන්වනවා. දැන් අපි සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට, චෛසික ධර්ම ගැන ඉගෙන ගන්නකොට මේ pāli වාක්‍යයන් නිතරම භාවිත කළේ නැහැ. ඒක මම එච්චර උත්සාහයක් දැරුවෙත් නැත්තේ අපේ මේ ඇත්තන්ට pāli භාෂාව පිළිබඳව ඊතරම් අවබෝධයක් නැති නිසා බොහෝ අයට ඒක අප්‍රිය අමනාප දෙයක් බවට පත් වෙනවා. නමුත් මේ සම්ප්‍රයෝග ණය සංග්‍රහ ණය සහ ඉදිරියේ තියෙන කාරණාවන් ඉගෙන ගන්නකොට මේ pāli වාක්‍යයත් ටිකක් කටපාඩම් තිබුණොත් ඒක ග්‍රහණය කරගන්න පහසු වෙනවා. නිකන් ඉදිරියේදී පැහැදිලිව තේරෙවි. මේක කටපාඩම් කරගන්න ගියොත් ටිකක් දුෂ්කරයි. නමුත් මේ වාක්‍ය ටික මතක තියාගන්න එක පහසුයි. ඒ ටික මතක තියාගත්තොත් ඊටමත් ඉක්මනින් මේ කාරණා අවබෝධ කරගන්න පහසුවක් වෙනවා. මොකද දැන් pāli භාෂාවෙන් තොරව ධර්මය තේරුම් ගන්න තරම් පහසු වෙන්නේ නැහැ. මොකද අපි හිතුවට සිංහල භාෂාවෙන් පමණක්ම ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර අපේ අටුවාචාර්යින් වහන්සේලා පූර්වාචාර්යයන් වහන්සේලා පෙන්වා දීලා තිබුණේ අර මේ නිරුක්තිය දන්නේ නැතිව නේ යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්තයන් දැන් තමන් මේ නිරුක්තිය කියන මේ භාෂාව මේ පද සම්බන්ධය දන්නේ නැතිව ජානාති පිටකත්තයන් මුළු ත්‍රිපිටකය දැනගෙන හිටියත් පදේ පදේ විකංකේය වනේ යන්ද ගජෝ විය මේ පදයක් පදයක් පාසාම ගැටෙනවා හැප්පෙනවා සැක ඇති කර ගන්නවා හරියට අර අන්ධ හස්තියෙක් වනාන්තරේ අර পায় තබන හැම තැනකම හැප්පෙනවා ගැටෙනවා පීඩාවටපත් වෙනවා වගේ තමනුත් එහෙම ස්වභාවයකටපත් වෙනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි ඒකටත් ටිකක් උත්සාහයක් දරන්නට අවශ්‍ය කරනවා. දැන් ප්‍රකීර්ණක දැන් සබ්බචිත්ත සාධාරණ චෛසික ගැන ගැටලුවක් නැහැ. මොකද දැන් අර සබ්බචිත්ත සාධාරණා කියන මේ චෛසික හත සත්‍තිමේ චේතසිකා සබ්බේසුපි ඒකූණනවත චිත්තුප්පාදේසු ලබ්බಂತಿ. මේ කාරණා හතනම් හැම සිතකම යෙදෙනවා. නමුත් ප්‍රකීර්ණක එහෙම නැහැ. පකින්නකේසු පන කින ප්‍රකීර්ණක දැන් ප්‍රකීර්ණකයන් අතරේ මුලින්ම සඳහන් වෙන්නේ විතක්කය පිළිබඳව. ද විතක්කයේ ලක්ෂණ අපේ දැනගත්තා. විතක්කය කියන්නේ මොකක්ද කියන එක. ඒතරේ විතක්කය කියලා කිව්වේ ආරම්මනාභි නිරෝපණ ලක්ඛනා විතක්කෝ කියලා පැහැදිලි කළේ. ඒ කියන ආරම්මණයට සිත නැංවීම යොමු කිරීම තමයි විතක්ක කියන නාමයෙන් හැඳුන්වුවේ. ඒතර මේ ප්‍රකීර්ණ කියන අතර තියෙන විතක්කය පකෙන්නකේ සුපන විතක්කෝතාව දිපංච විඥාන වජ්ජිත කාමාවචර චිත්තේ සුචේව ඒකාදසසු පටමජ්ජාන චitteසු ചാති පංචපන්නාස චitteසු uppajjati. එතකොට මෙතන කියනවා මේ විතක්කය කියන එක විතක්කෝතාව දිපංච විඥාන වජ්ජිත. කාමාවචර චitteසු චේති. මේ දිපංච විඥානයන් හැරුණකොට කාමාවචර සිත් 44ෙත් දිපංච විඥාන වජ්ජිත කාමාවචර චitteසු ඒකාදසසු පටමඥාන චitteසු ചാති. ඒ වගේම ප්‍රථම ධානසෙත් 11ත් සහිතව පංචපන්නාස චitteසු uppajjiti සිත් 55ක උපදිනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒතකොට දැන් මතක තියාගන්න ඕන මේ විතක්ක කියන චෛසික ධර්මය සිත් 55ක උපදිනවා. ඒකම අර මුලින්ම කිව්වේ දැන් චෛසික ධර්මය සම්ප්‍රයෝගය ගැන අමාරුයි ටිකක් නේ. ඒතර අමාරුයි කියලා හිතන්න හොඳ නැහැ. අපි වීරිය උපදවාගෙන මේකට යොමු වෙන්නට අවශ්‍ය කරනවා. ඒ සඳහා මතකයක් ටිකක් අවශ්‍ය කරන పూర్ව පාඩම් වල ඒ ටික නැති වුණොත් අපහසු වෙනවනේ. එතකොට දැන් ඔන්න දැන් මතක තියාගන්න විතක්කය සෙත් 55ක යෙදෙනවා. එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී මේක විග්‍රහ කරනකොට මුලින්ම පෙන්වලා දෙන්නේ නොයදෙන්නේ කවර සිත්වලද කියන එක. ඒක තමයි පාඩයෙන් කිව්වේ මේ නොයදෙන සිත් පිළිබඳවත් එක තමයි මෙතන සඳහන් කළේ. මුලින්ම කියන්නේ පකෙන්න කේසුපන විතක්කෝතාව දිපංච විඥාන වජ්ජිත. අන කියන දිපංච විඥාන වජ්ජිත කියලා කියන්නේ දිපංච විඥානය අතහැරලා හැරුණකොට. ඒතර දැන් මේ පින්දුතුන්ට මතකයට නැගෙන්නට ඕන මොකද්ද දිපංච විඥානය කියලා කියන්නේ. ඒතර මතකයට අපි කාමවචර සිත් 54 ඉගෙන ගන්නකොට ඒක ඉගෙන ගත්ත අහේතුක සිත් 18ක්. ඒ අහේතුක සිත් 18 තියෙන අපේ එදා මතක ඇති කියලා දුන්න ඒකේ සිත් 10ක් අපි හැඳුන්වුවා දීපංච විඥානය කියලා. ඒ කියන්නේ දැන් අකුසල විපාක සිත් 7 තියෙනව නේද? උපේක්ඛා සහගත චක්කු විඥානය, උපේක්ඛා සහගත සෝත විඥානය, උපේක්ඛා සහගත ගහන විඥානය, උපේක්ඛා සහගත ජීවහා විඥානය දුක්ඛ සහගත කාය විඥානය කියලා සිත් පහක් ඉගෙන ගත්තා. කුසල විපාක සිත්වලත්, ඒ කියන්නේ හේතුක කුසල විපාක සිත්වලත් ඉගෙන ගත්තා. ඒ වගේම උපේක්ඛා සහගත චක්කු විඥානෙ, උපේක්ඛා සහගත සෝත විඥානෙ, උපේක්ඛා සහගත ගහන විඥානය, උපේක්ඛා සහගත ජීවහා විඥානය, සුඛ සහගත කාය විඥානය. එතන මේ විඥාන නමෙන් සඳහන් වන සිත් 10 පොදුවේ අපි නාමයක් භාවිත කළා. විපංච විඥානයේ හැටියට. අන්නේ සිද්ධාය තමයි විපංච විඥානය කියලා හඳුන්වන්නේ. ඒක මතක තියෙන්න ඕන. ඉතින් මෙතන කියන්න ඕනේ දිපංච විඥාන වජ්ජිත කාමාවචර චitteසු අන්න මේ දිපංච විඥානය හැර ඊටු තව ඉතිරි කාමාවචර සිත් කීයක් තියනවද දැන් කාමාවචර සිත් 54න් මේ 10 හැරුණාම තව 44ක් තියෙනවා අන්නේ 44 තුල විතක්කය දෙනවා කාමවචර චිත්තේසු චේති ඒකාදසසු පඨමඥාන චිත්තේසු අන්න තවත් 11ක් වූ ප්‍රථම ධාන සිත්වලත් තියෙනවා. දැන් ඊටු මේ පින්නතුන්ට මතකයට නැගෙන්නට ඕන මොනවද ඒ 11 සදෑරම් වූ ප්‍රථම ධාන සිත් කියලා. ඊටු දැන් මතක් කරගන්න මොනවද ඒ සිත් කියලා. ඒ කියන්නේ අපි ප්‍රථම ධාන සිත් 11ක් ඉගෙන ගත්තා. මුලින්ම අපි ඉගෙන ගත්තා දැන් රූපාවචර සිත්වල තියෙනවා නේද ප්‍රථම ධාන සිත් තුනක්. කියන්නේ දැන් ප්‍රථම ප්‍රථම ධානයේ හැටියට අපි කිව්වේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත පටමඥාන සිත. ඒතර මේ රූපාවචර සිත් පහ කුසල විපාක ක්‍රියා වශයෙන් කොටස් තුනකට බෙදුණා. එතකොට එතන තියෙනවා කුසල වශයෙන්ුත් එක ප්‍රථම ධාන සිතක් තියෙන විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතා සහිත පඨමඥාන කුසල චිත්තය. ඒකේ විපාක සිතකුත් තියෙනවානේ. විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතා සහිත පඨමඥාන විපාක සිත. ඒකෙම ක්‍රියාසිතකුත් තියෙනවා. විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත පඨමඥාන ක්‍රියාසිත කියලා. එතන ඔන්න ක්‍රියාසිත තුනක් ප්‍රථම ධාන වශයෙන් ඉගෙන ගත්තා. ඊළඟට ලෝකෝත්තර සිත් ඉගෙන ගන්නකොට විස්තීර්ණ ක්‍රමයෙන් අපි එතන ප්‍රථම ධානසෙත් 8ක් ඉගෙන ගත්තා. කොහොමද මතක ඇතිනේ? ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපන්න විමේ මග්ග සිත කියලා ඉගෙන ගත්තා. ඒ වගේම සෝතාපන්න, සකදාගාමි, ප්‍රථම ධාන ඒ මේ ප්‍රථම ධාන සිතත් ඉගෙන ගත්තා. මේ විදිහට ධ්‍යාන පහම ඉගෙන ගත්තා අපි. එතන එතකොට අපිට සම්මුඛ වුණා 8ක් සම්මුඛ වුණා. ඒ විපා මුලින්ම මාර්ග වශයෙන් ප්‍රථම ධ්‍යාන සිත් හතරකුත් සම්මුඛ වුණා. ඵල වශයෙන් සිත් හතරකුත් සම්මුඛ වුණා. එතකොට එතන තියෙනවා ප්‍රථම ධ්‍යාන සිත් 8ක්. ඒ අනුව තමයි ප්‍රථම ධ්‍යාන සිත් 8ක් තියෙනවා වගේම ද්විතීයි ධ්‍යාන සිත් 8ක් තියෙනවා. තෘතීය ධානය සිත් 8ක් තියෙනවා. චතුර්ථ ධානය සිත් 8ක් තියෙනවා. පංචම ධානය සිත් 8ක් තියෙනවා. ඔය අනුව තමයි අපි පැහැදිලි කළේ විස්තීර්ණ ක්‍රමයෙන් ධානයන්ගේ බෙදී යාම තුළ ලෝකෝත්තර සිත් 40ක් වෙනවා කියලා. ඒ කියන්නේ අර ධාන පහ 8න් වැඩි වුණාම 40යිනේ. ඒතර දැන් අන්න විතක්කය දෙන්න කවර සිත්වලද විපංච විඥාණය හැර ඉතිරි කාමවචර සිත් 44ෙත් ඒකට එකතු කරන්න ඕන ප්‍රථම ධානසෙත් 11ත් කියන පංච පණ්ණාස චitteසු uppajjati මේ කියන සෙත් 55 උපදිනවා. මම පැහැදිලිනේ. එතකොට විතක්කේ උපදිනවා සිත් 55ක ඒ 55 තමයි විපංච විඥාණය හැර ඉතිරි කාමවචර සිත් 44ත් ප්‍රථම ධානය සිත් 11ත් කියන 55ක උපදිනවා. තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් අපි මේ ඉගෙන ගන්නේ ප්‍රකීර්ණක චෛතසික. ඒතර මේ ප්‍රකීර්ණක චෛතසික තුල ධානාංගක් තියෙනවා. දැන් විතක්කය කියන්නේ ධානාංගයක්. නේ මතකනේ. විචාරය කියන්නේ ධානාංගයක්, ප්‍රීතිය කියන්නේ ධානාංගයක්. එතකොට මේ ධානාංග පිළිබඳව, ඒ කියන්නේ මේ විතක්කාදී ධානාංගයන්ගේ සංප්‍රයෝගය හොයනකොට ඒවා ගණන් ගන්නේ සිත් 121 ක්‍රමයට. ඒකත් මතක තියාගන්න. එතකොට ධානාංග නොවන චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය හොයන්නේ 89ක් වූ සිත් තුලින්. ඒතර හැම වෙලෙම මේ විතක් ආදී ධානයන්ගේ සම්ප්‍රයෝගණය ඉගෙන ගන්නකොට සිත් 121 ක්‍රමයෙන්ම හොයන්නට ඕන කරනවා. ඒතර දැන් විතක්කයේ සිත් කීයක යෙදෙනවද? 55ක යෙදෙනවා. ඒතර සිත් කීයක නොයෙදෙනවද? ඒකත් මේත් එක්කම ඉගෙන ගන්නට ඕන. දැන් 121කින් හොයනවා නම් 55ක යෙදෙනවා නම් සිත් කීයක නොයනවද? 66ක නොයදෙනවා. ඇයි 66යි 55යි 121ක් වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන ඒ නොයදෙන සිත් 66 මොනවද කියලා. එතකොට දැන් එහෙනම් නොයදෙන සිත් 66 කුමක්ද? ඒක ලේසියි අපි ඉගෙනගෙන සේන සිත් පිළිවෙලට හොයාගෙන යන්නට ඕන. දැන් මුලින්ම යෙදෙන සිත් එක මතකයිනේ. දිපංච විඥානයේ හැර කාමවචර සිත් 44ම යෙදෙනවා. ප්‍රථම ධානය සිත් 11 යෙදෙනවා. මේ 55 අතහැරුවාම කාමවචර සිත් වලින් නොයදෙනවා දිපංච විඥානය කියන සිත් 10 තුල. ඊළඟට දැන් අපි ධ්‍යාන ක්‍රමයෙන්ම ගණන් ගනිමු. ප්‍රථම ධ්‍යාන සිත් තුල යෙදෙනවනේ 11 තුල. ඒක අතහැරියා. ද්විතීය ධ්‍යාන සිතුත් 11ක් තියෙනවා. තෘතීය ධ්‍යාන සිත් 11ක් තියෙනවා. චතුර්ථ ධානසෙත් 11ක් තියෙනවා. පංචම ධානසෙත් 23ක් තියෙනවා. මතකයිනේ 23නේ. කියන පංචම ධානසෙත් අපි 23ක් කියලා හැඳින්වුවේ. දැන් අරෝපවචර සිත් 12මයි ති වෙන්නේ. මොකේදද? ඒ වකම් පංචම ධාන සිත්. ඊළඟට රූපවචර සිත් 12 13ක් තියෙනවා පංචම ධාන සිත් 3ක්. එතන එතන 12 එතන අර අතන තියෙනවා මුලින්ම 12ක් තියෙන මෙතන 3ක් තියෙනවා. ඒතර එතන 15ක් තියෙනවා. ඊළඟට ලෝකෝත්තර වශයෙන් උත් පංචම ධානසෙත් 8ක් තියෙනවානේ. ඒතර යනුව තමයි 23ක් බවට පත් වෙන්නේ. හරිනේ ගානනේ 23ක් බවට පත් වෙනවා. එතකොට අන්න දැන් පැහැදිලි. ඒතර විතක්කේ නොයදෙන සිත් 66 තමයි විපංච විඥාන සිත් 10යි ඊළඟට ද්විතීය ධානය සිත් 11යි තෘතීය ධ්‍යාන සිත් 11යි, චතුර්ථ ධ්‍යාන සිත් 11යි, පංචම ධ්‍යාන සිත් 23යි කියන සිත් 66 විතක්කයේ දෙන්නේ නැහැ. එතකොට දැන් අපි ඉගෙන ගන්නකොට මතක තියා ගන්නට ඕන හැම වෙලාවකම මේ දිපංච විඥාන කියන සිත් 10 යෙදෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම හත පමණයි. අනෙත් කිසිදු චෛසික ධර්මයක් මේ ද්විපංච විඥාණය තුළ යෙදෙන්නේ නැහැ. ඒතර දැන් අපි විතක්කයේ සම්ප්‍රයෝග ණය දන්නවා. ඒක අර පාලි පාඨයත් මතක තියාගත්තොත් ලේසි අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙනවා. පකින්නකේසුපන විතක්කෝතාව දිපංච විඥාන වජ්ජිත කාමාවචර චitteසු චේව ඒකාදසසු පටමජ්ජාන චitteසු ചാතේ පංචපන්නාස චitteසු uppajjati. ඒතර විතක්කය සිත් 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ නැහැ. යෙදෙන සිත් 55 තමයි දීපංච විඥානයේ හැර කාමවචර සිත් 44යි ප්‍රථම ධ්‍යාන සිත් 11ත් කියන 55 යෙදෙනවා ඉතිරි 66 යෙදෙන්නේ නැහැ. පැහැදිලි නේද ඒක? ඊළඟට ਵਿਚාරය. අනේ ਵਿਚාරය ගැන කියනකොට කියන්නේ විචාරෝපන තේසුචේව ඒකාදසස ဒ ුතියඥාන චitteසු ചാති චසට්ටි චitteසු අන්න එතන කියනවා දැන් විචාරයේ සම්ප්‍රයෝගනාය තමයි විතක්කෝතාව තේසු චේව. දැන් අර මුලින් අපේ ඉගෙන ගත්තා නේද විතක්කය දෙන සෙත් 55ක්. අන්න ඒ සෙත් 55ත් ඇතුළුව ඒකාදසසු ဒ ුතිය ඥාන චitteසු ചാති චසට්ටි චitteසු අර මුලින් සඳහන් කරපු සිත් 55 තුලත් ඒ වගේම ද්විතිය ධානසිත 11ත් කියන මේ සිත් 66 ਵਿਚාරයේ යෙදෙනවා කියලා එකෙන් සඳහන් කරන්නේ. එතකොට ඒකේ ਵਿਚාරය යෙදෙනවා කියලා කියන්නේ දැන් අපි සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා විතක්ක, විචාර, පීතිසුඛ, ඒකග්ගතා සහිත පටමජ්ජාන කුසලසිත දෙවෙනි එක ඉගෙන ගත්තේ විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන සිත වශයෙන්. එතන මේ නමුත් විචාරය කියන එක යෙදෙනකොට දැන් විචාරය යෙදෙන්නේ ඉහතින් සඳහන් කරපු සිත් 55ත් ඊළඟට ද්විතීය ධාන සිත් 11ත් කියන සිත් 66ක යෙදෙනවා ඊළඟට සිත් 55ක යෙදෙන්නේ නැහැ මතක තියාගන්න දැන් මුලින් කීවේ විතර්කය 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ නැහැ විචාරය 66ක යෙදෙනවා 55ක යෙදෙන්නේ නැහැ ඒතර යෙදෙන සිත් 66 මතකයිනේ. දැන් විචාරයේ සිත් 66ක යෙදෙනවා නම් ඒ සිත් 66 කුමක්ද? දීපංච විඥානයේ හැර කාමවචර සිත් 44යි, ප්‍රථම ධාන සිත් 11යි, ද්විතීය ධාන සිත් 11යි කියන සිත් 66 විචාරයේ යෙදෙනවා. විචාරයේ යෙදෙන්නේ නැත්තේ සිත් 55ක. ඒ සිත් 55 කුමක්ද? දීපංච විඥාන සිත් 10යි. ඊළඟට තෘතිය ධාන සිත් 11යි චතුර්ථ ධාන සිත් 11යි පංචම ධාන සිත් 23යි කියන සිත් 55 ਵਿਚාරයේ යෙදෙන්නේ නැහැ. එතකොට දැන් ਵਿਚාරය යෙදෙන සිතේ විතක්කය යෙදෙන්නේ නැහැ. නේ? ਵਿਚාරය යෙදෙන සිතේ විතක්කය යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් දෙවෙනි සිත ගැන අපි කියනකොට කියන්නේ විචාර පීතිසුඛ එකග්ගතා සහිත ဒုတိ ය ඥානය කියලානේ. එතකොට ඇයි කවරක් නිසාද මේ ਵਿਚාරය යෙදුන්නේ නැත්තේ දෙවෙනි සිතේ. එතකොට ඒ සිතේ පමණක් නෙවෙයි දිපංච විඥානයේ සිත් තුලත් මේ විතක්ක ਵਿਚාරාදී චෛසික ධර්මයන් යෙදෙන්නේ නැහැ. ඒ කවරක් නිසාද? දැන් විතක්කයේ ස්වභාවය තමයි ආරම්මනාභි නිරෝපණ ලක්ෂණය ආරම්මණයට සිත නැංවීම දැන් චක්කු විඥානාදී මේ දීපංච විඥාන සිත් කියලා කියන්නේ බාහිර ආරම්මණයන් මේ ප්‍රසාදයන්ගේ ගැටීම පමණකින්ම සිත් පහළ වෙනවා. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. එතකොට දැන් බාහිරින් රූපයක් තියෙනවා නම් ඒ රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටීම පමණයි අවශ්‍ය වෙන්නේ චක්කු විඥානාදී සිත් පහළ වෙන්න. සෝත විඥානයත් එහෙමයි, ගහන විඥානයත් එහෙමයි, જીවහා විඥානයත් එහෙමයි, කාය විඥානයත් එපමණකින්ම ප්‍රමාණවත් වෙනවා. ඒකට විතක්කේ උමනාවක් නැහැ සිත පහළ වෙන්න. නමුත් දැන් අනිත් පහළවන කුසල් සිත්වලට අකුසල් සිත්වලට විතක්කයෙන් තොරව පහළ වීමක් නැහැ. දැන් අකුසල් සිත්වල විතක්කය යෙදෙනවා. ඊළඟට කුසල් සිත්වලත් විතක්කය යෙදෙනවා. ඒ කවරක් නිසාද ඒ විතා ඒ ඒවාට අවශ්‍ය කරන විතක්කයේ උපනිශ්‍රය ඒ විතක්කය තුලින් තමයි ආරම්මණයට සිත නංවන්නේ නමුත් අර ආරම්මන ප්‍රසාද වස්තු ගැටීමෙන් හටගන්න චක්ක විඥානාදී සිත්වලට අවශ්‍ය වෙන්නේ නැහැ විතක්කයේ ඌමනාවක් විතක්කයේ උපනිශ්‍රයකින් උදව්වකින් තොරව ඒවාට පහළ හැකියාවක් තියෙනවා ඒව දුර්වල සිත් කොටාසයක් නිසා නමුත් මේ කුසල අකුසල කියන්නේ දුර්වල සිත් කොටාසයක් නෙවෙයි. ඒතර මේ සිත් පහළ වීම විතක්කයේ ඌමනාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් විතක්කයෙන් තොර වේසිත පහළ වීමක් නැහැ. ඊළඟට නමුත් දෙවෙනි සිතේ ඇයි විතක්කය පහළ නොවෙන්නේ? දැන් ප්‍රථම අධ්‍යාන සිතේ විතක්ක ਵਿਚාර කියන අංග ටික තියෙනවා. නමුත් ද්විතීය අධ්‍යාන සිතේ විතක්කයෙන් තොරවයි සිත පහළ වෙන්නේ. ඒතර එතන වෙන්නේ අර භාවනා බලයෙන් ඒක යටපත් කරලා තියෙන්නේ. කියන්නේ භාවනා බලයෙන් සිත දියුණු කරලා තියෙන නිසා විතක්කයේ ඌමනාවකින් තොරව මේ දෙවෙනි සිතට පහළ හැකියාවක් තියෙනවා. ඒතර අපි ඒකට කියනවා අංග සමතික්‍රමණය කියලා කියනවා. කියන්නේ මේ එකින් එක එකින් එක අංගයන් යටපත් කරන භාවනා බලයෙන්. දැන් පළවෙනි සිතේ විතක්කය තියෙනවා දෙවෙනි සිතේ විතක්කය නැහැ. තුන්වෙනි සිතේ තුළ විතක්ක ਵਿਚාර දෙකම නැහැ. නේ? අපි කියන්නේ ප්‍රීති සුඛ ඒකග්ගතා සහිතනේ. ඊළඟ සිතේ ප්‍රීතියක් නැහැ. සුඛ ඒකග්ගතා සහිත. ඊළඟට පංචම ධානය සිතේ සුඛයක් නැහැ. උපේක්ඛා ඒකග්ගතා. අන්න ඒ න්‍යායට අපි කියන මේ අංග සමතික්‍රමණය කියලා කියනවා. ඉතින් අන්න ඒකත් අපි සිහිපත් කර ගන්නට ඕනේ. ඒතර මේ දෙවෙනි සිතේ විතක්කය නැත්තේ ඒක භාවනා බලයෙන් යටපත් කරලා තියෙන නිසා. ඉතින් දැන් එහෙනම් අපි තේරුම් ගන්නට මේ සම්ප්‍රයෝග ණයේදී විතක්කය කියන චෛසික ධර්මය සිත් 66ක යෙදෙනවා 55ක යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන සිත් 66 තමයි දීපංච විඥානය හැර කාමවචර සිත් 44යි ප්‍රථම ධාන සිත් 11යි ද්විතීය ධාන සිත් 11යි කියන සිත් 66 යෙදෙනවා නොයෙදෙන සිත් 55 තමයි දීපංච විඥාන සිත් 10යි තෘතීය අධ්‍යාන සිත් 11යි, චතුර්ථ අධ්‍යාන සිත් 11යි, පංචම අධ්‍යාන සිත් 23යි කියන සිත් 55 දෙන්නේ නැහැ. මතකයිනේ. ඒක මතක තියාගන්න උත්සාහයක් දරන්නේ බොහොම චුවට පොඩි න්‍යායක් තියෙන එක. ලේසියි මතකයට නගා ගන්න එක. ඊළඟට කියනවා දැන් අපි විතක්ක ਵਿਚාර දෙකේ සම්ප්‍රයෝගය දන්නවා. ඊළඟට තියෙන්නේ අදිමොක්කය. අන්න අදිමොක්කය ගැන කියනට අදිමොක්ඛෝතාව එතන කියන්නේ දිපංච විඥාන විචිකිච්ඡා සහගත වජ්ජිත චිත්තේසු අදිමෝක්ෂය කියන එකත් පහළ වෙන්නේ දිපංච විඥානයේ හැර ඉතිරි කාමාවචර සිත් 44 දැන් එතන කියනා මුලින්ම පැහැදිලි කරන්නේ දිපංච විඥාන විචිකිච්ඡා සහගත වජ්ජිත චිත්තේසු එතකොට එතන අතහරිනවා සිත් කීයක්ද දිපංච විඥානයත් අතහරිනවා ඊළඟට විචිකිච්ඡා සහගත සිතත් අතහරිනවා අන්න දිපංච විඥාන සිත් 10යි විචිකිච්ඡාවයි කියන සිත් 11ම අතහරිනවා අදිමෝක්ෂයේදී. ඒතර අදිමොක්කය පහළ වෙන්නේ සිත් 78ක පමණයි. ඒතර අදිමෝක්ෂය කියලා කියන්නේ ධානාංගයක් නෙවෙයි. මතකනේ අදිමෝක්ෂය කියලා කියන්නේ ධානාංගයක් නෙවෙයි. ඒ නිසා අදිමෝක්ෂය කියලා කියන්නේ අර ඒක ටිකක් ස්ථීර ස්වභාවයෙන් යුක්ත අර ඉන්ද්‍රකීලෝවිය කියලත් හඳුන්වනවා. කියන්නේ යම්කිසි ඒක කුසල පක්ෂයටත් යෙදෙනවා අකුසල පක්ෂයටත් යෙදෙනවා. දැන් අකුසල පක්ෂයේදී ඒක අකුසල වශයෙන් බලවත් වෙනවා. කුසල පක්ෂයේදී කුසල වශයෙන් බලවත් වෙනවා. දැන් අකුසල පක්ෂයේදී එක බලවත් කියලා කියන්නේ දැන් ඔය ඇත්තෝ දන්නවා සමහර අය දැන් දෘෂ්ටිගත වෙනවා. දැන් දැඩි ලෙස යම් දෘෂ්ටියක එල්බුණා කියලා කියන්නේ එතන තියෙන මිත්‍යාදි මොක්ෂය. ඒකට කියනවා මිත්‍යාදි මොක්ෂය කියලා. ඒක ස්ථීර වශයෙන්ම ඒ දෘෂ්ටිය තුල පිහිටනවා. ඒක කරන්නේ මේ අදිමෝක්කය කියන චෛසික ධර්මයේ බලයෙන්. ඉතින් ඒ නිසා ඒක වැරදි පැත්තට ගිහිල්ලා දැඩි විදිහට දෘෂ්ටිග්‍රාහී වුණාම බුදුරජාණන් වහන්සේ නමකට පවා ඒක විනාශ කිරීමේ හැකියාවක් නැහැ. ඒ තරමට ඒක ප්‍රබල වෙනවා. ඒක කුසල පක්ෂයේ යෙදුනහම දැන් සද්ධා ආදී බලවත් බවින් යෙදුනහමත් ඒක ඊ타ත්ම බලවත් චෛසිකයක් බවට පත් වෙනවා. ඒතර ඒ තුල යෙදීම හේතු කොටගෙන එයා බලවත් කුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ දෙපැත්තටම මේක ප්‍රකීර්ණක චෛසික නිසා කුසල පක්ෂයේ යෙදෙනකොට කුසල ස්වභාවයක් ගන්නවා. අකුසල පක්ෂයේ යෙදෙනකොට අකුසල ස්වභාවයක් ගන්නවා. ඒතර අදිමෝක්ෂය, දිපංච විඥාන කියන සිද්ධායේ පහළ වෙන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡාව කියලා කියන්නේ අදිමෝක්ෂයට සම්පූර්ණයෙන්ම විරුද්ධ පක්ෂය භජනය කරන චෛසික ධර්මයක්. අර වගේ ස්ථිරව පිහිටන්නේ විචිකිච්ඡාව කියන්නේම සැක කරන ස්වභාවයනේ. ඒ නිසා විචිකිච්ඡාවේ දෙන සිතේ අදිමෝක්ෂය දෙන්නේ නැහැ. ඒ නිසා මේ සිත් ගණන් ගන්න සිත් 89 ක්‍රමයට ධානාංගයක් නොවන නිසා ඒ නිසා තමයි කියන්නේ මේ අදිමෝක්ෂය කියන එක අර දිපංච විඥාන විචිකිච්ඡා සහගත වජ්ජිත චitteසෝ කියලා දිපංච විඥාන සිත් 10යි ඊළඟට උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියන ඒ සිතයි ඇතුළුව කාමවචර සිත් 11ක්ම මේකෙන් අයින් වෙනවා. ඒතර යෙදෙන්නේ ඉතිරි දැන් කාමවචර සිත් අපි ඔක්කොම 54ක් ඉගෙන ගත්තා. ඒ කාමවචර සිත් 54න් 11ක්ම අයින් කරනවා. ඉතිරි සිත් ටිකයි ඊළඟට දැන් අපි මේක 78ක යෙදෙනවා. එහෙනම් ඉතිරි ටිකේ යෙදෙනවා කියලා කියන්නේ රූපවචර සිත් අරූපවචර සිත් කියන මේ අරූපවචර සිත් 15ත් යෙදෙනවා. අරූපවචර සිත් 12ත් යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8ත් යෙදෙනවා. අනේ යනුව තමයි සිත් 78ක අදිමෝක්ෂයේ යෙදෙනවා කියලා කියන්නේ. ඒතර දැන් Taman දක්ෂ වෙන්නට ඕන අදිමෝක්ෂයේ යෙදෙන්නේ කවරසිට 78ද කියලා හොයාගන්න. නේ එතකොට එතන කීයක් තියනවද? කාමවචර සිත් 54න් 11ක් අයින් කරාම එතන 43ක් තියෙනවා. ඒ 43යි රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 78 අදිමෝක්ෂය යෙදෙනවා. ඊළඟට නොයෙදෙන්නේ කවර සිත්වලද? සිත් 11කේ දෙන්නේ ඒ සිත් 11 තමයි දීපංච විඥාන සිත් 10යි ඊළඟට උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියන අකුසල් සිත් 12 අතරින් තියෙන විචිකිච්ඡා සහගත සිතේ අදිමෝක්ෂය දෙන්නේ නැහැ. ඒකත් දැන් මතක තියාගන්න. දැන් ඒතර දැන් මුලින් ඉඳලා ආයෙ සිහිපත් කරොත් විතක්කය සිත් 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ නැහැ. විචාරය සිත් 66ක යෙදෙනවා 55ක යෙදෙන්නේ නැහැ. අදිමෝක්ෂය සිත් 78ක යෙදෙනවා 11ක යෙදෙන්නේ නැහැ. දැන් මතකයි ඒ තුනනේ විචක්ක, විචාර, අදිමොක්ක. ඊළඟට තියෙන්නේ වීරිය. අන්න කියන ඊට විරියේසු පන පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්තීරණ කියන මේ සිත්වල යෙදෙන්නෙත් නැහැ වීරිය කියන එක. ඒතර වීරිය කියන එක හඳුන්වනවා. ඒක මුලින්ම හඳුන්වන්නේ විරියේසුපන පංචද්වාරා වජ්ජන දිපංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ වජ්ජිත චitteසු. ඒතර වීරය කියන එක පංචද්වාරා වජ්ජන සිතේ යෙදෙන්නේ නැහැ. ඊළඟට පංචද්වාරා වජ්ජන දිපංච විඥාන. දිපංච විඥාන සිත 10 යෙදෙන්නේත් නැහැ. දිපංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ වජ්ජිත චitteසු. සම්පටිච්ඡන සිතේ යෙදෙන්නේත් නැහැ. සම්තීරණ සිත්තල යෙදෙන්නේත් නැහැ. ඒතර මතක තියාගන්න වීරිය සිත් 73ක යෙදෙනවා 16ක යෙදෙන්නේ නැහැ. දැන් ඊටර අපි හොයා ගන්නට ඕන වීරිය යෙදෙන සිත් 73 කුමක්ද නොයෙදෙන සිත් 16 කුමක්ද කියලා. දැන් අභිධර්මාර්ථ සංග්‍රහයේ මේ පාඩයෙන් කියන්නේ නොයෙදෙන සිත්. පොතක් තියෙනවා නම් ලේසි බලා ගන්න. ඉතින් අභිධර්මාර්ථ සංග්‍රහය තියෙනවා නම් Tamanට ලේසි එකෙන් බලා ගන්න පුළුවන්. ඒතර අභිධර්මාර්ථ සංග්‍රහය තියෙන්නේ මේ විරියේසුපන පංචද්වාරා වජ්ජන දිපංච විඥාන සම්පටිච්චන සම්තිරණ වජ්ජිත චitteසු. ඒතර පංචද්වාරා වජ්ජනය කියලා අපි කිව්වේ මතකයිනේ. දැන් අහේතුක ක්‍රියාසිත වල අපි ඉගෙන ගත්තා පංචද්වාරා වජ්ජනය කියලා සිතක්. ඒතරන්නේ ඒ සිතේ වීරය දෙන්නේ නැහැ. ඒක දැන් පැහැදිලි. පංචද්වාරා වජ්ජන සිතේ වීරය නොයදෙන්නේ කවර හේතුවක් නිසාද කියනකොට දැන් මේ ප්‍රසාද ආරම්මණය ගැටීම තුළ සිත් පහළ වෙනකොට දැන් කෘත්‍ය අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒතර දැන් මේ මුලින්ම වෙන්නේ ආරම්මණයක් ගැටුණු විගසින් වෙන්නේ භවාංගයේ චලනය වෙන එක. ඊට පස්සේ භවංග උපච්ඡේද වෙනවා. භවංග උපච්ඡේද අතීත භවාංග භවාංග චලන භවංගුපච්ඡේද ඊට පස්සේ පහළ වෙන්නේ පංචද්වාරා වජ්ජන කියන ආවර්ජන සිත පහළ වෙන්නේ. ඒතර ආවර්ජන සිතේ පහළ වීමට වීරිය උපකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක වීරිය උපකාරයකින් තොරවම මේ පැමිණිච්ච ආරම්මණය දෙසට යොමු කරන සිතක් පංචද්වාරා වජ්ජනීය කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි පංචද්වාරා වජ්ජනයට වීරිය අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා මේ පංචද්වාරා වජ්ජන සිතේ වීරිය පහළ වෙන්නේ නැහැ. එන්න පංචද්වාරා වජ්ජන දිපංච විඥාන. අන දිපංච විඥාන සිතෙත් පහළ වෙන්නේ නැහැ. ඒ දිපංච විඥාන සිත 10ක් ඉගෙන ගත්තා. අපි පැහැදිලි කළා ඒවාට අවශ්‍ය වෙන්නේ මේ ආරම්මන ප්‍රසාද ඝට්ටණය පමණයි වීරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේ රූපයක් කියන්නේ රූපාරම්මණයක් මේ චක්කු ප්‍රසාදයේ ගැටුනහම ඒක දකින්න ඕන කියලා අපි වීරියක් උපදවන්නේ නැහනේ. ඒ ගැටුණු විගස අපිට පේනවා. නේ ශබ්දයක් කොත් එහෙමයිනේ එක පාටයක ඇහෙනවා. අපේ විසින් වීරියක් ගත යුතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දිපංච විඥාන සිත් 10ත් වීරිය දෙන්නේ නැහැ. ඒ නිසා තමයි පංචද්වාරා වජ්ජන දිපංච විඥාන ඊළඟට සම්පටිච්ඡන සම්තේරණ වජ්ජිත චitteසු. අන්න සම්පටිච්ඡන සිත් අපි කීයක් ඉගෙන ගත්තද? කුසල විපාක වශයෙන් අපේ සම්පටිච්ඡනයක් ඉගෙන ගත්තා. අකුසල විපාකවලත් සම්පටිච්ඡනයක් ඉගෙන ගත්තානේ. ඉතින් අකුසල් අකුසල විපාක සිත් හත ගැන ඒක මම අර කිය මුලින්ම සිත් ගැන හොඳ මතකයක් තියෙන්න ඕනනේ. දැන් අකුසල විපාක සිත් හත තුල තියෙනවනේ උපේක්ඛා සහගත චක්කු විඥාන, සෝත විඥාන, ගහන ජීවහා, ගහන විඥාන, ජීවහා විඥාන දුක්ඛ සහගත කාය විඥාන, උපේක්ඛා සහගත සම්පටිච්ඡන, උපේක්ඛා සහගත සම්ති. ඒතර එතනක් තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනයක් තියෙනවා. කුසලයක් තුල තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනයක්. ඒතර අන්න සම්පටිච්ඡන සෙත් දෙකේම වීරය දෙන්නේ නැහැ. ඊළඟට අන්න එතන ඒතර පැහැදිලි කළේ දිපංච විඥාන සිතේ පහළ වෙන්නෙත් නැහැ. පංචද්වාරා වජ්ජන සිතේ පහළ වෙන්නෙත් නැහැ. සම්පටිච්ඡන සිත දෙකේ පහළ වෙන්නෙත් නැහැ. ඊළඟට සන්තේරණ චitteසු. අන්න සන්තේරණ සෙත් දෙකකුත් ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ මුලික දැන් කුසල සිත්වලදී අපි ඉගෙන ගත්තා උපේක්ඛා සහගත සන්තේරණයකුත් ඉගෙන ගත්තා සෝමනස සහගත සන්තේරණයකුත් ඉගෙන ගත්තා අකුසල විපාක සෙත්වලත් ඉගෙන ගත්තා එතනත් තියෙන උපේක්ඛා සහගත සන්තීරණයක්. ඒතකොට එතන සන්තීරණ සෙත් තුනක් තියෙනවානේ. ඒ කුසල විපාක සෙත්වල සන්තීරණ සෙත් දෙකක් තියෙනවා. අකුසල විපාකවල සන්තීරණ සිතකුත් තියෙනවා. ඒතර දැන් අන්න සිත් එක එකතු කරගන්න පුළුවන් නේ. ඒ පංචද්වාරා වජ්ජන සිතයි, විපංච විඥාන සිත් 10යි, එතන සිත් 11යි, ඊළඟට සම්පටිච්ඡන සිත් 2යි, සන්තීරණ සිත් 3යි. හරිනේ? එතකොට අන්න ඒ සිත් 16 ඒ දෙන්නේ නැහැ. හරිනේ? කියන හොඳට මතක තියාගන්න මේ දැන් අපි ඉගෙන ගත්ත මේ වීරිය පිළිබඳවනේ අන විරියේසු පන පංචද්වාරාවජ්ජන දිපංච විඥාන සම්පටිච්චන සම්තීර්ණ වජ්ජිත චිත්තේසු. ඒතරන්නේ ඒ සිද්දාසේ යෙදෙන්නේ නැහැ. ඊළඟට යෙදෙන්නේ කවර කවර සිත්වලද 73ක් වූ සිත්වල වීරිය යෙදෙනවා. එහෙනම් මේ සිත් 16 අතහැරලා ඒ 73 අපේ සොයා ගන්නට අවශ්‍ය කරනවා. එහෙනම් මෙතන අපේ සිත් 16ක්ම කතා කළේ කොතනක සඳහන් වන සෙද්දාසයක්ද? මේ කතා කළේ අහේතුක සෙද්දාහාට තුල සඳහන් වන සෙත් කොටාසයක් නේ. අන්න එතකොට දැන් තේරුම් ගන්නට ඕන අකුසල් සිත් 12ම වීරය යෙදෙනවා. ඊළඟට සෝමනස් සහගත හසිතුප්පාදයේ යෙදෙනවා. ඊළඟට උපේක්ඛා සහගත දැන් අපි ක්‍රියාසිත් තුනක් ඉගෙන ගත්තනේ පංචද්වාරාවජ්ජන මනෝද්වාරාවජ්ජන කියලා. අන්න මනෝද්වාරාවජ්ජන සිතෙත් යෙදෙනවා. එතකොට නහේතුක සිත් වලින් දෙක යෙදෙනවා. ඊළඟට සෝබන සිත් 24ෙම වීරිය යෙදෙනවා. රූපවචර සිත් 15ෙත් වීරිය යෙදෙනවා. අරූපවචර සිත් 12ෙත් වීරිය යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8ෙත් වීරිය යෙදෙනවා. අන්න ඒ අනුව තමයි 73ක යෙදෙනවා කියලා කිව්වේ. ඒක පැහැදිලි වුණාද? කියන්නේ දැන් වීරිය යෙදෙන සිත් සහ නොයෙදෙන සිත් ගැන දැන් පැහැදිලි වෙන්න ඕනනේ. ඒතර වීරිය නොයදෙනවා සිත් 73ක නෑ යෙදෙනවා 73ක නොයදෙනවා 16ක. ඒතර ඒ 16 කවරක්ද කියලා දැන් දන්නවා. යෙදෙන සිත් 73 කවරක්ද කියලා දැන් දන්නවා. ඒතර දැන් අපි ප්‍රකීර්ණක චයිස් එක වලින් විතක්කය ඉගෙනගත්ත විතක්කයේ සිත් 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ විචාරය 66ක යෙදෙනවා 55ක යෙදෙන්නේ ඊළඟ විතක්ක විචාර අදිමෝක්ෂය සිත් 78ක යෙදෙනවා 11ක යෙදෙන්නේ නැහැ. ඊළඟට විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය. වීරිය සිත් 73ක යෙදෙනවා 16ක යෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ ප්‍රීතියනේ විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය, පීති. අන්න ප්‍රීතිය ගැන කියනකොටනේ පීති එතන කියන්නේ දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන චතුත්ත්‍ජාන වජ්ජිත චිත්තේසු අන්න ප්‍රීතිය ගැන සඳහන් කරනකොටම ප්‍රීතිය ගැන ප්‍රීති දෝමනස් උපේක්ඛා සහගත. අන්න දෝමනස් සිත් වල යෙදෙන්නේ නැහැ. දැන් ඒක ඔය ඇත්තන් හොඳටම පැහැදිලි. මොකද දෝමනස් සිතේ ප්‍රීතිය යෙදෙන්න හේතුවක් නැහැ කියන එකනේ. ඒ කියන්නේ එතන තියෙන හාත්පසෙම විරුද්ධ ආරම්මනනේ. දැන් යම් වෙලාවක ද්වේෂයක් තියෙනවා නම් එතන කොහොමවත් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එහෙනම් අන්න දේශමූලික සිත් දෙකේ ප්‍රීතියේ දෙන්නේ. ඒකයි ප්‍රීති දෝමනස්ස උපේක්ඛා සහගත. ඒතර උපේක්ඛා සහගත සිත්වලත් ප්‍රීතියේ දෙන්නේ නැහැ. දැන් අපි ඉකිව ඉගෙනගෙන තියෙනවා මීට කලිනුත්. එතකොට දැන් උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතියේ දෙන්නේ නැහැ. ඒතර අපි උපේක්ඛා සහගත සිත් කීයක් ඉගෙන ගත්තද? උපේක්ඛා සහගත සිත් 55ක් ඉගෙන ගත්තා. ඒතර උපේක්ඛා සහගත සිත් 55ෙත් ප්‍රීතිය දෙන්නේ ප්‍රීති දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන අන්න කාය විඥාන සිත් දෙකක් ඉගෙන ගත්ත දුක්ඛ සහගත කාය විඥානය සහ සුඛ සහගත කාය විඥානය කියලා ඒ සිත් දෙකේ ප්‍රීතිය දෙන්නේ නැහැ ඊළඟට ඉගෙන ගන්නවා දැන් දෝමනස් සහගත සිත් දෙකයි උපේක්ඛා සහගත සිත් 55යි ඊළඟට කාය විඥාන සිත් දෙකයි චතුත්ත්‍ඥාන චිත්තය සවන චතුර්ථ ධාන සෙත් 11 තුලත් ප්‍රීතිය දෙන්නේ නැහැ. ඇයි අපි චතුර්ථ ධානයේ ඉගෙන ගත්තේ කොහොමද? සුඛ ඒකග්ගතා සහිතනේ. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥානය අපි ඉගෙන ගත්තේ. අන්න චතුර්ථ ධානයේ ප්‍රීතිය නොලබෙන්නේ ඒක ධානයන්ගෙන් යටපත් කරලා තියෙන නිසා. අනේ යනුව මෙන්න මේ කියන සිත් 70 ප්‍රීතිය දෙන්නේ නැහැ. ඉතිරි සිත් 51 ප්‍රීතිය යෙදෙනවා. ඒතර මේ ප්‍රීතිය කියන්නේ ධානාංගයක් නිසා මේකේ සම්ප්‍රයෝගණයි අපි හොයන්නේ සෙත් 121 ක්‍රමයට. ඒතර දැන් Taman දක්ෂ වෙන්නට ඕන ප්‍රීතියෙන් නොයදෙන සෙත් 70 කුමක්ද? යෙදෙන සෙත් 51 කුමක්ද කියලා හොයාගන්න. දැන් අභිධර්මාර්ථ සංග්‍රහය අපි මේ කියන පාඩේ උගන්වන්නේ නොයදෙන සෙත් 70 පිළිබඳව. ඒ කියන්නේ ඒක කටපාඩම් කරගත්තාම ලේසියි කිව්වේ ප්‍රීති දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන චතුත්ත්‍ඥාන වජ්ජිත චිත්තේසු. ඒ තුන අර සිත් 70 මේ තුල තියෙනවා. ඒ දෝමනස් සහගත සිත් දෙකයි, උපේක්ඛා සහගත සිත් 55යි, කාය විඥාන සිත් දෙකයි, චතුර්ථ ධානය සිත් 11යි කියන මේ සිත් 70 යෙදෙන්නේ නැහැ. එතකොට උපේක්ඛා සහගත වශයෙන් තියෙන සිත් 55 හොයා ගන්න පුළුවන්. දැන් අකුසල් සිත්වල අපි උපේක්ඛා සහගත සිත් කීයක් ඉගෙන ගත්තද? 6ක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ දැන් ලෝභ මූල සිත් 8 තිබුණා උපේක්ඛා සහගත සිත් 4ක්. ඊළඟට මෝහ මූලික සිත් දෙකත් උපේක්ඛා සහගතයි. එතන 6ක් තියෙනවා. අහේතුක සිත් වලින් දැන් 14ක්ම උපේක්ඛා සහගතයිනේ. 14ක්ම උපේක්ඛා සහගතයි. අතහරින්න තියෙන්නේ සෝමනස් සහගත හසිතුප්පාදයයි. ඊළඟට අපි ඉගෙන ගත්ත දුක්ඛ සහගත කාය විඥානයයි සුඛ සහගත කාය විඥානයයි ඊළඟට සෝමනස් සහගත සන්තීරණයයි ඔය සිත් හතර හැරුණාම ඉතිරි සිත් 14ම උපේක්ඛා සහගතය හේතුක සිත් වලින් ඊළඟට සෝබන සිත් 24න් අපි උපේක්ඛා සහගත සිත් 12ක් ඉගෙන ගත්තා ඒ තුළ උපේක්ඛා සහගත සිත් 12ක් තියෙනවා ඊළඟට පංචම ධානය සිත් 23ම උපේක්ඛා සහගතයිනේ. පංචම ධ්‍යාන සිත් 23ම උපේක්ඛා සහගතයි. අන්න ඒ අනුව තමයි සිත් 55ක් බවට පත් වෙන්නේ. ඒතර අන්න ඒ 55 උපේක්ඛා සහගතයි. ඒ 55ට අපි අර කාය විඥාන සිත් දෙකයි චතුර්ථ ධ්‍යාන සිත් 11 එකතු කළාම තමයි සිත් 70ක් බවට පත් වෙන්නේ. අන්න ඒ 70ේ ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒ දෙනවා නම් ඒ දෙන්නේ ඉතිරි සිත් 51 පමණ. ඒ 51 තමයි ඒක ලේසියෙන් තේරුම් ගන්න සෝමනස්ස කියන නාමයෙන් යෙදෙන සිත්වල අනිවාර්යම ප්‍රීතිය යෙදෙනවා. ඒ කියන්නේ අතහරින්න තියෙන්නේ එතකොට දැන් ලේසියෙන් ඉක්මනට මතක තියාගන්න සෝමනස්සහගත සිත් හතරක් සම්මුඛ වෙන අකුසල් සිත්වල ඊළඟට තවත් අපිට සම්මුඛ වෙනවා අහේතුක සිත්වල සෝමනස්සහගත සම්තිරණයක් සෝමනස්සහගත හසිතුප්පාදයක් එතන දෙකක් සම්මුඛ වෙනවා ඊළඟට සෝබන සිත්වල සෝමනස් සහගත සිත් 12ක් තියෙනවා. ඊළඟට ප්‍රථම අධ්‍යාන සිත් 11යි, ද්විතීයි අධ්‍යාන සිත් 11යි, තෘතීයි අධ්‍යාන සිත් 11යි කියන මේ සිත් 51 ප්‍රීතිය යෙදෙනවා. ඉතින් අන්න ඒ ටික දැනට මතක තියාගන්න. ඉතින් අද අපි ඉගෙන ගත්තේ මේ සම්ප්‍රයෝග ණය පිළිබඳව ඒ අනුව අපි අද මීට වඩා අපිට සාකච්ඡා කරන්න කාලයක් නැහැ. අපි ඉගෙන ගත්තේ විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය, පීති කියන චෛසික ධර්ම පහේ සම්ප්‍රයෝගණය. ඒක තවත් හොඳට පැහැදිලි වෙන ආකාරයෙන් තමන් ධාරණය කරගන්න නැවත නැවත මේ දේවල් මනසිකාර කරන්න. මේ යෙදෙන හේතු, නොයෙදෙන හේතු කවරක්ද කියලා නුවණින් විමසා බලන්න. ඒතර මේ පිළිබඳව හොඳ අවබෝධයක් Tamanට ලැබේවි. ඉතින් අපි ඊළඟ සතියේදී ඉතිරි ටික සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත පරමාර්ථ ධර්ම අවබෝධඥානෙ අපිට මේ පරමාර්ථ ධර්මයන්ගේ සූක්ෂම ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන මේ ලෝකයේ සත්වයාගේ පැවැත්මත් පරමාර්ථ ධර්මයන් තුලින් යථාර්ථවත් ආකාරයෙන්ම අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය අවබෝධයකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ ඇති කර ගන්නා වූ අවබෝධඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැමදෙනාටම තෙරුවන් සරණයි